ධර්මෝපදේශය තෙරුවන් වැඳීම සසර සැරිසරන අසරණ සත්ව සමූහයාට පිහිටවන මහා කාරුණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස චතුරු සංඛ්‍ය කල්පලක්ෂයක් වූ අති දීර්ඝ කාලයේ මුළුල්ලෙහි දාන පාරමිතාය ශීල පාරමිතාය නික්කම්ම පාරමිතාය ප්‍රඥා පාරමිතාය වීර්‍ය පාරමිතාය ශාන්ති පාරමිතාය සත්‍ය පාරමිතාය අදිෂ්ඨාන පාරමිතාය මෛත්‍රී පාරමිතාය උපේක්ඛා පාරමිතාය යන දස පාරමී ධර්මයන් සපුරා චතු සත්‍ය අවබෝධ කොට පස්මරුන් පරදවා සර්වඥ ප්‍රාප්ත වූ නුඹ වහන්සේ සීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද ඊර්දියෙන්ද යසසින්ද ලෝකේහි අග්‍රවනසේක නුඹ වහන්සේ වැඩ සිටි තැනට පාතැබූ තැනට පවා රජහුද දෙවි බඹහුද নমස්කාර කරන්නාහ මහා කාරුණිකයන් වහන්ස නුඹ වහන්සේගේ කරුණා ගුණය ඊතා ආශ්චර්යය ලෝතුරා බුදුව අසරණ සත්වයනට පිහිටවනු සඳහා දාන පාරමිතාව පිරූ නුඹ වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ මේ දීර්ඝ කාලයේහි නොදුන් ධනක් නැත. නුඹ වහන්සේ දුන් දාන වස්තු සම්භාරයට උපමා කිරීමට මහා මෙර මිටිය මහා පොළව කුඩාය පොළවේ වැලිකැට මදය සාගර ජලය මදය නුඹ වහන්සේ දුන් වස්තු සම්භාරයට උපමා නැත නුම වහන්සේ අනේක වාරයන්හි සකල සම්පත්තියෙන් පරිපූර්ණ මහරජාන් දුන්සේක ප්‍රාණයසේ ප්‍රිය අඹදරුවන් දුන්සේක සිය සිරුරෙන් ලේ වගුරුවා දුන්සේක හදවත උපුටා දුන්සේක net උපුටා දුන්සේක හිස් කපා දුන්සේක නුම වහන්සේගේ කරුණාවට උපමා නැත කෝටියක් මවුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාව එක් පින්ඩයක් කලද නුඹ වහන්සේගේ කරුණාවට උපමා නොකළ හැකිය. අසරණ සරණ භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ බොහෝ සත්වයනට පිහිටවනසේක. නුඹ වහන්සේ බොහෝ සත්වයන් අපායෙන් මුදවනසේක. සසර දුකින් මුදවනසේක. බොහෝ සත්වයනට දෙව් මිනිස් සැප ලබා දෙනසේක. නිවන් සැප ලබා දෙනසේක. නුඹ වහන්සේ බරණස ඉසිපතනයේදී දම්සක් පැවැත්වීමෙන් අටලොස් කෙලක් වූ දෙව් බඹුන් නිවන් දැක්වූසේක. තිරොක්කුඩ්ඩ සූත්‍ර දේශනාවෙන් සුවහසූ දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. සුමන මාලාකාර සමාගමේදී සුවාසූ දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. ධනපාල සමාගමේදී දස දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. කදිරංගාර ජාතක සමාගමේදී සුවාසූ දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. ජම්බුකා ජීවක සමාගමේදී සුවාසූ දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. ආනන්ද සෙට්ටි සමාගමේදී සුවාසූ දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. පාරායන සූත්‍ර දේශනයේදී තුදුස් කෝටියක් සත්වයන් නිවන් දක්වූසේක. යමක ප්‍රාතිහාරයේදී විසි කෝටියක් සත්වයින් නිවන් දැක්වූසේක. දේවාරෝහණයේදී තිස් කෝටියක් සත්වයින් නිවන් දැක්වූසේක. අභිධර්ම දේශනාවේදී 80 කෝටියක් සත්වයින් නිවන් දැක්වූසේක. සක්කපඤ්ඤ සූත්‍ර දේශනාවේදී 80000ක් සත්වයින් නිවන් දැක්වූසේක. මහා සමය සූත්‍ර, මංගල සූත්‍ර, චූල රාහුලෝවාද සූත්‍ර දේශනාවලදී අප්‍රමාණ සත්වයන් නිවන් දැක්වූසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසු අනු ව්‍යංජන ලක්ෂණයෙන් කේතු මාලාවෙන් ව්‍යාම ප්‍රභාවෙන් ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ නුඹ වහන්සේ රූප సౌందර්යෙන්ද ලෝකේහි අග්‍ර වූසේක අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් ධර්මයේ දේශනා වූ නුඹ වහන්සේ වචන විලාසයෙන්ද ලෝකයේහි අග්‍ර වූසේක සර්වඥතා ඥාන දස බල ඥාන චතු විශාරද ඥාන ෂඩ් අසාධාරණ ඥාන චතුර්යෝනි පරිච්ඡේද ඥාන පංචගති පරිච්ඡේද ඥාන චතුර් දශ බුද්ධ ඥාන පටිසම්භිදා ඥානාදී අනේක ඥානයන්ගෙන් ආඩ්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රේහි සියල්ලන් විසින් දත් සියල්ල නුඹ වහන්සේ දත්සේක ඔවුන්ගේ සිත් ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ චරිත නුඹ වහන්සේ මැනවින් දත්සේක අතීතේහි වූ සියල්ලද අනාගතයට වෙන සියල්ලද වර්තමානයේහි ඇති සියල්ලද නුඹ වහන්සේ මැනවින් දන්නාසේක. නුඹ වහන්සේ විසින් නොදත හැකි ධර්මයක් නැත. දූත නගා වදින්නහුන්ට පවා නොඑක් දෙව් මිනිස් සැප ලබා දීමට සමත් අචින්තනීය අප්‍රමේය ගුණස්කන්ධයක් ඇති මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුඹ වහන්සේ පිළිසරණ කරගන්නට ලැබූ මමද පිනැත්තියෙමි. අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස මම දිවි හිමිකොට නුඹ වහන්සේ සරණ යමි. නුඹ වහන්සේගේ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නයේද සරණ යමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර ආර්ය සංඝ රත්නයේද සරණ යමි. දෙවි බඹුන් විසිනිදු බැතියෙන් නමදින නුඹ වහන්සේගේ පාද පද්මය බැතියෙන් වඳිමි දෙවනුවද වඳිමි තෙවනුවද වඳිමි නුඹ වහන්සේ වදාළ ධර්ම රත්ණයටද වඳිමි දෙවනුවද වඳිමි තෙවනුවද වඳිමි නුඹ වහන්සේගේ අවුරුස පුත්‍ර මහා සංඝ රත්ණයටද වඳිමි දෙවනුවද වඳිමි තෙවනුවද වඳිමි බුදුරදුන්ගේ අනේක ගුණ දැක්වෙන ඉහත දැක් වූ වාක්‍ය පාඩම් කර එය කියා වන්දනා කරන්නා වූ සදහැවතුන්ට එක් එක් වරක් වැඳීමේදී සසර බොහෝ සැප සම්පත් ලබා දෙන ඥාන සංප්‍රයුක්ත පුණ්‍යස්කන්ධයක් ඇතිවනු ඇත. ඉතිපිසෝ ගාතාව යනාදීන් තමාට නොතේරෙන දේ කියා වඳින්නෝන්ට ඇතිවන්නේ මද විපාක ඇති ඥාන විප්‍රයුක්ත කුසල්ය. දිග නිසා මේ වැකිය නිතර භාවිතා කිරීම අපහසු සඳහැවතුන් මතු දැක්වෙන කෙටියෙන් වන්දනා කරන වාක්‍ය භාවිතා කළ යුතුය. තෙරුවන් වැඳීමේ කෙටි ක්‍රමය ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසු අනුව්‍යංජන ලක්ෂණයෙන්ද කේතු මාලාවෙන් හා ව්‍යාම ප්‍රභාවෙන්ද නීල පීතාදී ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන්ද බැබලෙමින් වැඩ සිටින්නා වූ නුඹ වහන්සේ චතුර සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි රැස්කල පාරමිතා කුසල බලයෙන් ලත් අරහත් මාර්ගඥානය නැමැති ජලයෙන් තුබුවට ලකුණු කුදු ඉතුරු නොවන පරිදි සියලු කෙලෙස් කිලිටු සෝදා හැර පවිත්‍ර වූසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෝත නගා වදින්නහුන්ට අප්‍රමාණ දෙවි මිනිස් සැප ලබා දීමට සමත් සුපරිසුද්ධ සීලස්කන්ධයකින් හා අචල සමාධියෙන්ද සර්වඥතා ඥාන, දස බල ඥාන, චතු විසරද ඥාන, පටිසම්භිදා ඥාන ආදී අනේක ඥානයන්ගෙන්ද යුක්ත වනසේක. අපා මග වසා සංගමුක් මග පාදා සත්වේනට සෙත් සලසන්නා වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලොවට සුරතුරක් වනසේක සිව්සස් දහම් දෙසා දෙවි මිනිසුන් තුල පවත්නා මොහොදුර දුරුලන්නා වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ප්‍රදීපයක් වනසේක තුන් ලොවට ඇසක් වනසේක මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මම අසරණයන්ට සරණවන නුඹ වහන්සේ සරණ යමි නුඹ වහන්සේගේ ශ්‍රාවක වෙමි නුඹ වහන්සේගේ පාපියුම් බැතියෙන් වඳිමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අතිපාරිශුද්ධ අති උත්තම ධර්ම රත්නයටද වඳිමි. ඒ උත්තම ධර්මයේ සේවනය කරන්නා වූ ජනයාට පවසන්නා වූ මහා සංඝ රත්නයටද වඳිමි. මෙසේ ස්තුති පූජා පූර්වක තෙරුවන් වැඳ මතු දැක්වෙන ගාථා තේරුමත් සමග කියා මල් පහන් ආදිය පුදනෝ පහන් පූජාව වෙනේය හදයේ මෝහ තමු කන්ද විනෝදකං දීපනේතේන පූජේමි පඤ්ඤා දීප දරංචිනං ඉමිනා පුඤ්ඤ කම්මේන පඤ්ඤවා සීලවා සදා භවිත්වාන ලබේ සීලං ධම්මචක්කුම් අනුත්තරං වේනේ ජනයාගේ හෘදේහි මෝහ නැමැති අන්ධකාරස්කන්ධය දුරු කරන්නා වූ ප්‍රඥා නැමැති ප්‍රදීපය දරන්නා වූ පස්මරුන් දිනු තථාගතයන් වහන්සේ මේ ප්‍රදීපයෙන් පුදමි මේ පින්කමෙන් මම සෑම කල්හි නුවණැත්තෙකු වී සිල්වතෙකු වී අනුත්තර ධර්ම චක්ෂුක්ෂය වූ අරහත් මාර්ග ඥානය වහා ලබන්නේවා. මල් පූජාව අනන්ත ගුණ වන්නස්ස සුද්ධ සීල සුගන්ධිනෝ පූජේමි ලෝකනාතස්ස පුප්පේ මේතං මනෝරමං ඉමිනා පුඤ්ඤ කම්මේන භවිත්වා සීලවා සදා පප්පෝමි පරමං සම්තින් නිබ්බාණං බුද්ධ වන්නිතං අනන්ත ගුණවර්ණ ඇත්තා වූ පවිත්‍ර වූ සිල් සුවඳ ඇත්තා වූ ලෝකනාථයන් වහන්සේට මේ මනරම් මල් පූජා කරමි මේ පින්කමින් සෑම කල්හි සිල් ඇත්තේ වී බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද පරම ශාන්තිය වූ නිර්වාණයට පැමිණෙම්වා. පන් පූජාව ධම්මෝදකේන සත්තානං පාපමල විසෝදකං පාණීයේනාහි පූජේමි ලෝකනාතං දයාලයං ධර්මයේ නැමැති පවිත්‍ර ජලයෙන් සත්වයන්ගේ පව් සෝදා හරින්නා වූ කරුණාවට වාසස්ථාන වූ ලෝකනාථයන් වහන්සේට මේ පෑන් පූජා කරමි පූජා වේවා මේ පිනෙන් සකල ක්ලේශ මල සෝදනය කරන්නා වූ සීල දුක්ගිනි නිවන්නා වූ අරහත් මාර්ග ඥානය වහා ලබන්නේවා ගිලන්පස පූජාව අදුවස සමනං දේහ බලදං ආයු වඩ්ඩනං ගිලාන පච්චයං ඒතං පනීතං මధుරං සුචින් මහා දයස්ස පූජේමි කිලේසා මය හරිනෝ පුඤ්ඤනේතේන පප්පෝමි සබ්බ සංඤෝ ජනක්කයන් වා පිත් සෙම් යන තුන්දොස් සමනය කරන්නා වූ බල වඩන්නා වූ ආයු වඩන්නා වූ පවිත්‍ර වූ ප්‍රණීත වූ සුමිහිරි වූ මේ ගිලන්පස සත්වයන්ගේ කෙලෙස් මල දුරු කරන්නා වූ මහා කරුණිකයන් වහන්සේට පූජා කරමි පූජා වේවා මේ පිනෙන් සකල සංයෝජනයන් ෂය කරන්නා වූ අරහත් මාර්ගයට පැමිණෙම්වා දහත් පූජාව යතවාදී තථාකාරී ධම්මවාදී මහා යසෝ තාම්බූලං පතිගන්හාතු සත්තා ලෝකේ අනුත්තරෝ වෙනසක් නොකොට කියන පරිදිම කරන්නා වූ ධර්මය පවසන්නා වූ මහත් යසස් ඇත්තා වූ ලෝකේහි සැමටම උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ තාම්බුලය පිළිගන්නා සේක්වා. සුවඳ දුම් පූජාව දේසෙත්වා පවරං ධම්මං පාපා මගන්දනාසකං සුගන්ධිනා හංගන්දේන පූජේමි ලෝකනායකං උත්තම වූ ධර්මයක් දේශනා කොට ලෝකයේහි පවු නැමැති දුගඳ දුරු කරන්නා වූ ලෝකනායකයන් වහන්සේට මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා නෙළුම් මල් පූජාව ජන්ම බූජේ පබෝ දෙත්තං සද්දම්ම සිසිරං සුනා කමලානන සම්බුද්ධං පූජේමි පදුමේනහං සද්ධර්ම නැමැති ශීත රශ්මියෙන් වේනේය ජන නැමැති පද්මයෙන් ප්‍රබෝධ කරන්නා වූ පියුමකට බඳු මොහ ඇත්තා වූ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට මේ නෙළුම් මල් පූජා කරමි පූජා වේවා සමන් මල් පූජාව සවාසනා කිලේසේහි විමුත්තං සුමනං ජිනං සුමන පුප්පේහි පූජේමි පත්තුං නිබ්බාන මුත්තමං වාසනාවත් සහිතව කෙලෙසුන් කෙරෙන් මනවින් මිදුනා වූ සුන්දර සිත් ඇත්තා වූ ජිනයන් වහන්සේට මේ සමන් මල් පුදමි පූජා වේවා කොඩි පූජාව ධම්මත් දජදරං දීරං දජුග්ගත මහා යසං දචනේතේන පූජේමි ධම්මරාජං දජූපමං ධර්මයේ නැමැති දජේ දරන්නා වූ නුවණැත්තා වූ දජයක්සේ මහා කීර්තිය ඇත්තා වූ දජයක් බදු උපමා ඇත්තා වූ ධර්මරාජයන් වහන්සේට මේ දජේ පූජා කරමි පූජා වේවා ආහාර පූජාව ආහාර පූජා කිරීමේදී බත් මාළු කැවිලි පළතුරු කිරි පැණි ආදී දේවල් ගැන වෙන වෙනම ගාථා කීම අවුල් වැඩකි. ආහාර වන බත් මාළු ආදී සියල්ලම ආහාර වශයෙන් එක්කොට සලකා එක ගාතාවක් කියා එකවරම පූජා කළ හැකිය. එසේ පූජා කිරීම නිර්වුල් ක්‍රමයයි. මෙසේ ආහාර පූජාව කරනු සද්දම්මාමත දානේන සුඛා පෙන්තං බහුජනේ මහා කරුණිකං බුද්ධං පූජේමි ආහාරේනහං ඉමිනා පුඤ්ඤ කම්මේන සම්මා සම්බුද්ධ වන්නිතං ලබේයං සස්සතං සන්තං නිබ්බාන සුඛ මුත්තමං සද්දම්මා මූර්ත දාණයෙන් බොහෝ ජනයා සුවපත් කරන්නා වූ මහා කරුණික වූ බුදුරජාණන් වහන්සේට මේ ආහාරය පූජා කරමි. පූජා වේවා. මේ පින්කමින් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දා වූ නිත්‍ය වූ ශාන්ත වූ උත්තම නිර්වාණ සෝය ලබන්නේවා කිරිපිඩු පූජාව සද්දම්මාමත කීරේන තොසයන්තං බහුජ්ජනේ මාතුපමං ලෝකනාතං කීරෝදනේන පූජයේ සද්ධර්මයේ නැමැති අමෘත ශීරයෙන් බොහෝ ජනයා සතුටු කරන්නා වූ ලොවට මවක් වැනි වූ ලෝකනාථයන් වහන්සේට මේ ශීරාහාරය පූජා කරමි. පූජා වේවා. චෛත්‍ය වන්දනාව චෛත්‍යයට හෙවත් දාගැබට වැඳීම දෙආකාරයකින් කළ හැකිය.